ඉතින් අපි මේ සමාධිය ගැන නිතරම දේශනාවලදී සඳහන් වෙනවා විශේෂයෙන් ආදි ප්‍රතිපදාවේදී සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ත්‍රිශික්ෂාවට අනුව ජීවිතය දියුණු කරගත්තොත් යෝගා ජීවිතයේ වඩා දියුණු කරගත්තොත් මේ භවයේදී මේ ශාසනයක් තුළ ලබන්න පුළුවන් ඉහළම ඵලය අරහත් ඵලයේ දක්වාම ගමන් කිරීමට එයාට හැකියාව ඇති වෙනවා. ඒ ප්‍රතිපදාවේ මූල මුලින්ම සඳහන් වෙන්නේ සීලය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා. ඉතින් මේක තමයි ත්‍රිශික්ෂාව කියලා කියන්නේ. අද මේ සමාධිය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්වත්නි මම මේ පින්වත්තුන්ට මේ ධර්ම දේශනාව ආරම්භයේදී ආමන්ත්‍රණය කළා ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් වාසනාවන්ත බෞද්ධයෙනි කියලා. මේකේ තියෙනවා පින්වතුනි ඊටමත් වැදගත් තනතුරු තුනක් සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමක්. ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් වාසනාවන්ත බෞද්ධයා. මෙන්න මේ කාරණා හතරම ඔය පින්වතුන් තුල විද්‍යමාන වෙනවාද කියලා යෝනිසෝ මනසිකාරයෙන් සිහිපත් කරන්න ඕනේ. මෙන්න මේ කාරණා හතර හුඟක් වැදගත් මොකද නිවන් දැකීමට මේ කාරුණු කාරණා ඒකාන්තයෙන්ම තමාගේ ජීවිත තුළ विद्यमान විය යුතුයි. ශ්‍රද්ධා සම්පන්න මේ ශාසනයේ බීජය පින්වතුනි ශ්‍රද්ධාවයි. මේ පින්වතුන් අහලා තියෙනවා ආරි ධන. ඒ ආරි ධනවලත් මුලවටම සඳහන් වෙන්නේ මොන ධනියද? ආරි ධනෙ. ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ඔතප්පියන් ධනං, සුත ධනං, ත්‍යාග ධනං, පඤ්ඤා ධනං. එතකොට මේ ධන හත යම් කිසි කෙනෙක් තුල विद्यमान වෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවකයා පෝසතෙක් විදිහට තමයි බුදු පියාණන් වහන්සේ නිර්දේශ කළා තියෙන්නේ. යස්ස ඒතේ ධන අත්ති ඉත්‍යාවා පුරිසස්සවා අලිද්දෝ හෝති තං ආහු අමෝගං තස්ස ජීවිතං. බොහෝම ශ්‍රේෂ්ඨ ගාථා රත්නයක්. ශ්‍රද්ධා ධනං සීල ධනං හිරි ඔතක් පියන් ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමිය සත්තමන් ධනං යස්ස ඒතේ ධනා අත්ති ඉත්‍යාවා පුරිසස්සවා අලිද්දෝ හෝති තං ආහු අමෝගං තස්ස ජීවිතා මෙන්න මේ ශ්‍රේෂ්ඨ වූ ධන හත යම්කිසි පුද්ගලයෙක් තුළ ආර්ය ශ්‍රාවකයෙක් තුළ යෝගාවචරයෙක් තුළ විද්‍යමාන වෙනවා නම් එයා දිලින්දෙක් නෙවෙයි. ස්ත්‍රියාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. එතන ජීවිමාංශ ભેදයක් නැහැ. ඒ හැම කෙනෙක්ම දිලින්දෙක් නෙවන විදිහට තමයි බුදු පියාණන් වහන්සේ නිර්දේශ කරලා තියෙන්නේ, සහතික කරලා තියෙන්නේ, ගෙනහැර දක්වා වදාරලා තියෙන්නේ. අමෝගන් තස්ස ජීවිතං එයාගේ ජීවිතේ හිස් නැහැ. පරිපූර්ණ පෝසතෙක් වෙන්න නම් පින්වතුනි සම්බුද්ධ ශාසනයක් තුල දිනු කරගත යුතු ධන හත තමයි බුදු පියාණන් වහන්සේ දැන් මතක් කරලා දීලා තියෙන්නේ. අපිට ධනෙ අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද පින්වත්නි? ධනෙ අවශ්‍ය වෙන්නේ පින්වත්නි සම්පත් ලබා ගැනීමටයි. මේ පින්වත්තුන් දන්නවා මේ භෞතික ජීවිතයක් ගත කරන අපිටත් ධනයක් අවශ්‍යයි. ඒකට කියන්නේ භෞතික ධනෙන්නේ. එතකොට ඒ ධනය දිනු කරගන්න නම් ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ආනෙකට කියනවා ලෞකික ප්‍රඥාව කියලා. අපි කුඩා කාලයේදී ගුරුවරයන් සම්බන්ධ කරගෙන දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් යම් ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා. ඒකට කියන්නේ ලෞකික ප්‍රඥාව. ලෞකික ප්‍රඥාව දිනු කරගෙන ඊළඟට හැකී ආරක්ෂා හොයාගෙන ඊට පස්සේ ඒවල් විය පහදම් කරලා ඒවා දිනු පවුණු කරගෙන නිල මුදල් හොයා ගන්නවා. භෞතික ධනය. භෞතික ධනය ලෞකික ප්‍රඥාවක් නැති අයට හොයාගන්න බෑ. එතකොට ලෞකික ප්‍රඥාව පදනම් කරගෙන ලෞකික ධනය දියුණු කරගන්නවා ලෞකික ධනයෙන් මේ ලෝකයේදී ලබන්න පුළුවන් අවශ්‍ය කරන දේවල් තමා විසින් සම්පාදිනී කරගන්නවා. භෞතික ධනය පදනම් කරන තමයි ලෞකික ජීවිතය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ ධනය බුද්ධ ආදී උත්තරන් වහන්සේලා කොතනකවත් අගේ කොට වදාල්ලා නැහැ. භෞතික ජීවිතයේ තින් කොට නගාගෙන යාමට අවශ්‍යතාවයන් ඒව සම්පූර්ණ කරගන්නවා මිසක් මේ ලෝකයෙන් එහාට ඒව ගෙනියන්න ක්‍රමයක් ඇත්තේම නැහැ. ලෝකෝත්තර සම්පත් ලබනද ලෝකෝත්තර ඵල හතරයි සම්පත් හතරයි දේශනාව සඳහන් වෙන්නේ සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. මෙන්න මේ ලෝකෝත්තර ඵල ලබා ගැනීමට නම් ලෝකෝත්තර ප්‍රඥාවක් ඇති කරගත යුතුයි. ලෝකෝත්තර ප්‍රඥාව දියුණු කරගන්න නම් අර මුලින් සඳහන් කළා වූ ආර්ය ධනියෙන් පෝසත් වෙන්න ඕන. ආර්ය ධනියෙන්. ඒ මුලම ධනිය තමයි සද්ධා ධනිය. සද්ධා ධනං, සීල ධනං, හිරියොත පියන් ධනං, සුත ධනන්ත ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මේ ධනිය දියුණු කරගෙන දියුණු කරගෙන වැඩි දියුණු පවට පත්නාට පස්සේ එයාට ලෞකික ප්‍රඥාවෙන් නෙවෙයි දිනු වෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව දිනු වෙන්න දිනු වෙන්න එයාට ලෝකෝත්තර ආදි ඵල ලබා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි මම මේ පින්වතුන්ට මුලින්ම ආමන්ත්‍රණය කළේ සද්ධා සම්පන්න කියන වචනය. එතකොට මේ ආර්ය ධන ගැන කතා කරනකොට පින්වතුනි බෝධිපාක්ෂ ධර්ම 37ක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒක ඊ타මත්ම වැදගත්ම කාරණා අනිතව නොවැදගත් කියන අදහස නෙවෙයි. ආ ඒකේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක් හා බල ධර්ම පහක්. ඉන්ද්‍රිය ධර්ම පහක්, ඒ වගේම බල ධර්ම පහක්. සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම මේ පිටුතුන් ගන්නවා. සතර හතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන, ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධංග, ආර්ය අෂ්ටාංග මාර්ගය මේවා තමයි නිවන් දැකීමට අවශ්‍ය කරන බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්ම වල මුල් සඳහන් වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක් සහ බල ධර්ම පහක්. ආන්ගේ ඉන්ද්‍රිය ධර්ම වලදී මුලින්ම සඳහන් වෙන්නේ මොන ධනියද? අර සද්ධා ධනියමයි. සද්ධා ඉන්ද්‍රිය කියන ධර්මය තමයි එතෙන්දී මුලින්ම සඳහන් වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය විරීන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤාඉන්ද්‍රිය. එතකොට බල ධර්ම වලත් මේ පහේ මුලින්ම තියෙන්නේ මොකද්ද? සද්ධාවයි. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය. ඉතින් මෙන්න මේ බෝධිපාක්ෂ ධර්ම වලදී ඒ ඉන්ද්‍රිය ධර්ම වලදී බල ධර්ම වලදී මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ සද්ධා කියන ධර්මතාවය. එහිදී සාන්තිනායක බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය ධර්මය ඊ타මත්ම පැහැදිලිව නිර්වෘල්ව යෝගාවචරයට අවබෝධ කරගන්න පුළුවන් විදිහට විස්තර කරලා තියෙනවා. බොහොම පැහැදිලිව. කච්චච වික්කවේ සද්ධින්ද්‍රියං දත්තබ්බං මහන්නේ මේ සද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයේ බලයේ ශක්තිය මොනියම් කාරණාවක් තුලදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. චතුසු සෝතාපට්ටි අංගේසු සෝතාපට්ටි අංග හතරෙහි තමයි යම් කෙනෙක් තුළ මේ සෝතාපට්ටි අංග හතර වැඩිලා තියෙනවා නම් එයාට ඒකාන්තයෙන්ම සද්ධා කියන ඉන්ද්‍රි ධර්මයේ බලය බල ධර්මයේ වැඩෙනවා. කත්තච්ච බික්කවේ සද්ධින්ද්‍රියම් දත්තබ්බං. මහණෙනි සද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයේ බලය ශක්තිය දියුණුව මොනියම් කාරණාවක් තුළදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. චතුසු සෝතාපට්ටි අංගේසු සෝතාපට්ටි අංග හතර තුලයි මොනවාද මේ සෝතාපට්ටි අංග හතර බුද්ධේ අවිච්ඡප්පසාදය ධම්මේ අවිච්ඡප්පසාදය සංඝේ අවිච්ඡප්පසාදය අරියකාන්ත සීලය දැන් බොහොම පැහැදිලි යම් කිසි කෙනෙක් තුල මේ සෝතාපට්ටි අංග හතර විද්‍යමාන වෙනවා නම් එයා තුල වැඩිලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වලින් මොන ඉන්ද්‍රියද? සද්ධා කියන ඉන්ද්‍රියයි. බල ධර්ම වලින් මොන බලයද? සද්ධා බලයයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සද්ධාවන්තයෙක් කියන වචනේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම එයා තුළ මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම හතර विद्यमान විය යුතුමයි. එහිදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා බුද්ධේ අවිච්ඡප්පසාදයේ ලබාගත්තා වූ ආදි ශ්‍රාවකයන් ලැබෙන ආනිසංස බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන්වා තිරච්ඡානි යෝනින්වා පෙත්තිරිසයන්වා න උප්පජ්ජස්සතිති නේතන්තානම් විජ්ජති බුදුගුණ දැන පැහැදීම ඇති කරගත්තා වූ ආර්ය ශ්‍රාවකයෝ කවදාකවත් සතර අපායට යන්නේ නැත. ඒක ඒකාන්තයෙන් සිදුවෙන ධර්මතාවයක් බුදු පියාණන් වහන්සේ තමයි මේක නිර්දේශ කරලා තියෙන්නේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්ති විසයන්වා න උප්පජ්ජස්සිතීති නේතං ඥානම් විජ්ජති සංගේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්ති විසයන්වා න උප්පජ්ජස්සිතීති නේතං ඥානම් විජ්ජති අරියකාන්ත සීලේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්තිරිසයන් වා න උපජ්ජස්සතිති නේතං ධානං විජ්ජති මේකට තමයි සෝතාපට්ටි අංග හතර කියන්නේ බුදු ගුණ දැන පැහැදීම දහම් ගුණ දැන පැහැදීම සංඝ ගුණ දැන පැහැදීම අරියකාන්ත සීලය මෙන්න මේ සෝතාපට්ටි අංග හතර යම් කෙනෙක් තුළ දියුණු වෙලා තියෙනවා නම් එයා කවදාකවත් සතර අපායට යන්නේ නැහැ පින්වත්නි මොනතරම් ප්‍රතිලාභයක් අපටපත් වෙන්න තියනවාද එහෙනම් මේ බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබුව මේ පින්වතුන් ඒ ලබන්න තියනා වූ ඒ සාංශාරික ජීවිතයේදී අවශ්‍ය කරන්නා වූ මේ ගුණ ධර්ම දිනු කරගන්න ওই පින්වතුන්ට කවදාකවත් සතර සතර අපායට නොවන තැනකට වැඩක් කරගෙන බව හතක් ඇද්දී අවමසින් නිවන් දැකීමේ ශක්තිය ඇති වෙනවා එහෙනම් අපි විසින් ඇති කරගත යුතු මේ ශාසනයේ මුල්ම ගුණ ධර්මය තමයි සද්ධාව එතකොට ඒ නිසා තමයි මම මේ පින්වතුන් මේ සද්ධා කියන වචනය ඊටාත්ම වාක්තංගවල දේශනා කළා තියෙනවා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කාරණා ඉදිරිපත් කළේ සද්ධා සම්පන්න බුද්ධිමත් බුද්ධිමත් කියලා කියන්නේ බෞද්ධයා කියන වචනයමනේ යමක්කමක් තේරුම් ගන්න පුළුවන් ඒකට කියන විඤ්ඤු පුරුෂ කියලා දේශනාවේ සඳහන් වෙනවා ඉතින් මේ ශාසනික ප්‍රතිපදාවේදී සමත භාවනාව විදර්ශනා භාවනාව දිනු කරගත්තාම ওই බුද්ධිමත් භාවයේ දිනු කරගෙන බුද්ධි අග්‍රභායෝ මහරහත් භාවයෙන් සැනසෙන්නට මේ පින් උතුම්ට හැකියාව තියෙනවා. සද්ධා සම්පන්න බුද්ධිමත් වාසනාවන්ත බෞද්ධයා. බෞද්ධයා කියන්නේ බුදු බව ලබා ගැනීම සඳහා ප්‍රතිපදාව යෙදෙන්නා වූ යෙදෙන්නා වූ ආර්ය ශ්‍රාවකයා කියන අදහස තමයි මෙතෙන්දි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් මතක් කරේ අපේ ජීවිතයේ තියෙන වැදගත් කාරණා මෙතනදී අපිට ඉස්මතු වෙලා පේනවා බොහොම වැදගත් තනතුරු හතරක් තමයි මේ පින් උතුම්ට තිබිලා තියෙන්නේ. සද්ධා සම්පන්න, බුද්ධිමත්, වාසනාවන්ත බෞද්ධයා. ඉතින් මෙන්න මේ කාරණා ඔය තුළ පිඟුතුන් තුළ විද්‍යමාන වෙනවා නම් අර සෝතාපට්ටි අංග හතර විද්‍යමාන වෙනවා නම් එයාට ඇත්ත වශයෙන්ම ඒ නම් ලැබුවත් නැතත් එයා ඒකාන්තයෙන්ම සද්ධා සම්පන්න බුද්ධිමත් බෞද්ධයෙක් කියන හැඟීම තමා තුළ ඇති වුණා කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. අද ධර්ම දේශනාවේදී මම මේ පින්වුතුන්ට මතක් කලන් මතක් කරන්නේ මේ සමාධි භාවනාව. ඒ අංගුත්තර නිකායේ සූත්‍ර පීඨකයේ තියෙන අංගුත්තර නිකායේ දේශනා පාඨයට අනුව සූත්‍රයේ අනුව සමාධිය ගැන තමයි මතක් කරන්නේ පින්වතුනේ. දැන් සමාධි කියලා දැන් මුලින් සඳහන් කළා සීල සමාධි ප්‍රඥා කියලා වචන දෙකක්. අපි මේ ජීවත් වෙන සමාජය තුළදී භාවනානියෝගී යෝගාචරයා නිතරම අපි ওই පින්වතුන්ට මෙන්න මේ සමාධි භාවනාව ගැන කියලා තියෙනවා. මේ ශාසනයේ පින්වතුන් තියෙනවා ප්‍රතිපදා දෙකක්. සමත භාවනාව හා විදර්ශනා භාවනාව කියලා. සමත භාවනාවෙන් කරන්නේ මන ශක්තිමත් කිරීම. සමත භාවනාවෙන් කරන්නේ මන ශක්තිමත් කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ කෙලස් ධර්ම 10 නැති කරගෙන ප්‍රතිපදාව ගෙදීම. සමත භාවනාවෙන් කෙලෙස් ධර්ම නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒ නීවරණ ධර්ම පහ යටපත් කරලා මන ශක්තිමත් කරගන්නවා. ඊළඟට මේ අපි සංසාරයට ගෙනියන්නා වූ කෙලෙස් ධර්ම 10ක් දේශනාවේ සඳහන් වෙනවා. ඒවට කියන්නේ දස සංයෝජන. ඒ සංයෝජන 10 නැති කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ නිर्देश කළා තියෙන්නේ විදර්ශනා භාවනාව. ඒතකොට සීල සමාධි ප්‍රඥා දෙතෙන්දී ඒවට නිर्देश වෙනවා. විශේෂයෙන් කරන්න තියෙන්නේ විදර්ශනා භාවනාව කියන එක දියුණු කරගන්න. එතකොට සමාධි දෙකක් ඒ යෝගාවචරයට ලැබෙනවා. එකක් ලෞකික සමාධිය, අනිත් එක ලෝකෝත්තර සමාධිය. මේ පින්වතුන් අහලා තියෙනවා ඔය කෙලස් ධර්ම නැති කර ගැනීමේ ප්‍රතිපදාවේදී අපේ හිත තුළ තියෙන කෙලස් ධර්ම නැති කරන්න අවස්ථා තුනක්. ඒවට කියන්නේ තදංග විස්කම්බන සමුච්ඡේද. තදංග විස්කම්බන සමුච්ඡේද. මේ දාන ආදී කටයුතු වල යහපත් කුසල ක්‍රියා කරවල යෙදෙනකොට ওই පින්වත්තුන්ගේ සිත් තුළ කෙලස් ක්ලේශ මූල තියෙනවානේ. ඒකට කියන්නේ අකුසල මූල කියලා. ලෝභ, දෝෂ, මෝහ ප්‍රධාන කොට ඇත්තා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඔය විදිහට මේ සිත තුළ ජනිත වෙන්නා වූ අකුසල චෛතසික ඒ වෙලාවට පමණක් යටපත් වෙනවා. දානාදී පින්කම් වලදී අපේ සිතුවිලි වල ඒ අකුසල මූලයන් යටපත් වෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ඒ අවස්ථාවේදී ඒ සිතවල යටපත් වෙන අවස්ථාවට කියන්නේ මොකක්ද? තදංග කියන වචනයයි. කෙලස් නැති කරන පළවෙනි ක්‍රමය තමයි තදංග. තවත් ක්‍රමයක් තියෙනවා ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. විශේෂයෙන් පින්වත්නි අපේ සිත්වල තියෙනවා කෙලස් ධර්ම පහක්. ඒවට කියන්නේ නීවරණ ධර්ම. නීවරණ කියලා කියන්නේ විශේෂයෙන් මේ ධර්මයේ පැත්තෙන් ගන්නවා නම් නිවන ආවරණය කරලා තියෙන හිතක් තුළ පැතිරෙනා වූ කෙලෙස් ධර්ම පහක්. නිවීම, සනසිල්ල, සතුට, සාහනය නැති කරලා දාන කෙලෙස් ධර්ම පහක් දේශනාවේ සඳහන් වෙනවා. ඒකට තමයි නීවරණ ධර්ම. පංච නීවරණ කියන්නේ ඒකයිනේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනමිද්ධ, උද්ධච්ච, කුච්චේ, විචිකිච්ඡා. ඔන්න ඔය නීවරණ ධර්ම පහ නැති කරගන්න නම් සමත සමාධිය දියුණු කරගත යුතුයි. ඒ නිසා දේශනාවේ සඳහන් වෙනවා ඒ භාවනාව කිරීම සඳහා කර්මස්ථාන 40ක් සම 40 කර්මස්ථාන කියලා. සාන්තිනායක බුදු පියාණන් වහන්සේ අපිට ඒ විස්කම්බන ප්‍රහාණය සඳහා මේ නීවරණ ධර්ම පහ නැති කර ගැනීම සඳහා බොහෝ කමඨහන් දීලා තියෙනවා. විශේෂයෙන් මේ ආනාපාන සති භාවනාව, ඊළඟට මෛත්‍රී භාවනාව, කායගතාන සති භාවනාව, ඒ වගේ භාවනා ක්‍රම දියුණු කරගත්තාම ওই පින්වතුන්ට නීවරණ ධර්ම පහ යටපත් කරගෙන රූපාවචර ධාන අරූපාවචර සමාපatti ඇති කර ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. නීවරණ ධර්ම පහ යටපත් කර ගැනීම නිසා තමයි අර ධානාංග හිතක් තුළ ජනිත වෙන්නේ. ධානාංග පහක් තියෙනවනේ. ඒව තමයි විතක්ක, විචාර, පීති, සුත ඒකාග්‍රතාව. ඔය පළවෙනි ධානය ලැබෙන අවස්ථාවේදී ওই පින්වුතුන්ගේ සිත් තුළ ඔන්න ඔය කුසල චෛසික පහස යටපත් හටගෙන අර මුලින් සඳහන් කළා වූ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා කියන නීවරණ පහ යටපත් වෙලා මේ ධානාංග පහක් කුසල චෛසික පහ හටගත්තාම එතනදී කියන්නේ පළවෙනි ධානාගත සිත. දෙවෙනි ධානයේ තියෙන්නේ අවිතක්කං අවිචාරං පීතිසුඛ ඒකාග්‍රතාව විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ධානාංග තුනක් සම්බන්ධ වෙලා විද්‍යමාන වෙන ආසුතර කියන දෙවෙනි ධානය කියලා. තුන්වෙනි ධානයේ තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව, හතරවෙනි ධානයේ තියෙන උපේක්ඛා ඒකාග්‍රතාව. එතකොට දැන් මෙතනදී මම පොඩ්ඩක් මතක් කරේ සමත සමාධිය කියලා කියන්නේ ඒ නීවරණ ධර්ම පහ යටපත් කරගෙන ධානාංග සහිත සිත් සකස් වෙනවා. ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. දැන් ඔය ඒ භාවනාවෙන් මන ශක්තිමත් වෙනවා. ඊට පස්සේ මේ හිත තුළ තියෙන කෙලෙස් මූලයන් තියෙනවා 10ක්. අපි සංසාරයට ගෙනියන්නා වූ කෙලෙස් ධර්ම 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඔන්න ඔය 10 තමයි පින්වත්නි දස සංයෝජන විදියට දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට අර තදාංග වශයෙන් සිත දියුණු කරගෙන ඊළඟට විස්කම්බන ප්‍රහාණයෙන් මනස ශක්තිමත් කරගෙන ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය සඳහා තියෙනවා භාවනාවක් ඒ කියන්නේ විදර්ශනා භාවනාවක් ඒ විදර්ශනා භාවනාව කරන හැටි බුදු පියාණන් වහන්සේ බොහෝ සූත්‍රවලදී පැහැදිලි කරලා තියෙනවා ඒෙන් සූත්‍ර කීපයක් පින් උතුන මතක් කළ දෙන්නම් එකක් තමයි රතන සූත්‍රයේ මේ රතන සූත්‍රයේ සංඝ ගුණ ප්‍රකාශ කරන දේශනා ගාථා ධර්මයේ තියෙනවා සහ වස්ස දස්සන සම්පදාය කයස් සුධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බ සංවාපි යදජ්ජකින්ජි චතු අපායේ හිත විප්‍රමුක්තෝ තථා විතානානි අබබ්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ගාථා රත්ණයෙන් අර මම මුලින් සඳහන් කළ සෝවන් පලස්ත පුද්ගලයාට කවදාකවත් සතර අපායට නොවන තැනට ශක්තියක් ඇති කරගන්න පුළුවන් කියලා ඒ ගාථා රත්නයේදීත් මේ පින්වතුන් මතක් කරනවා සාන්තිනායක බුදු පියාණන් වහන්සේ. එතකොට සංයෝජන 10න් තුනක් නැති වෙන්නේ මොන භාවනාවින්ද සහ වස්ස දස්සන සම්පදාය. මෙතන දස්සන සම්පදාය කියන්නේ පින්වතුනේ විදර්ශනා භාවනාවමයි. විදර්ශනා භාවනා කියන්නේ තිලකුණු භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාව දිනු කරගත්තොත් එයාට මේ භවයේදී සංයෝජන 10න් තුනක් නැති කරගෙන සතර අපාය සදහට අත්මිදලා බව හතක් ඇද්දි නිවන් දැකීමට හේතුකාරක වෙන්නා සෝවාන් ඵල සමාපත්තියට සංවේදීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක වගේ ඒ වගේ ශක්තියක් අපිට ඇති වෙන්නේ පින්වත්නි බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබූ මේ මොහොතේදී ඒ ක්‍රියාකාරීත්වය දිනු කරගත්තොත් අත්මේ ලබාගත්තා උත්තම මනුෂ්‍යාත්ම භාවයෙන් ඵලයක් ලබාගත්තා කියලා සංසිල්ලෙන් භද්‍ර වූ කාල ක්‍රියාවකට සම්ප්‍රාප්ත වීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ මතක් කරගෙන ගියේ අපි එතකොට සීල සමාධි ප්‍රඥා කියන වචන ඒකම ඊළඟට තියෙනවා තදංග විස්කම්බන සමුච්ඡේද කියන වචන තුනක්. පින්වතුනි මේ අපි සාකච්ඡා කරන මේ භාවනා ගැන කතා කරනකොට තියෙනවා අපිට මේ වස්තුකාම ක්ලේශකාම කියලා මේ පින්වතුන් නිතරම අහලා තියෙන ධර්මතා දෙකක්. වස්තුකාම ක්ලේශකාම. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ පින්වතුනි මේ ප්‍රත්‍යඥ සමාජය තුළ. මේ භෞතික මෙවලන් තමයි අපේ ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන දේවල්. අපි ජීවත් වෙනවා කියන්නේ සිතක ක්‍රියාකාරීත්වයක් නේ. ඇහැ, කන, නාසය, දිව, කය, මන. මෙන්න මේ ආයතනය සම්බන්ධ කරගෙන අපි මේ ජීවිතයේ උදේ ඉඳන් රැය වෙනකන්, රැය ඉඳන් එළි වෙනකන් මුළු ජීවිත කාලයම පවත්වනවා. එතකොට මේ ආයතන 6 සම්බන්ධ කරගෙන මේ ජීවිත පැවැත්මක් පවත්වාගෙන යනවා. මේ ජීවිත පැවැත්ම පවත්වාගෙන යෑමේදී අපි නිතරම භෞතික මෙවලන් තමයි පරිහරණය කරන්නේ. දැන් හොඳට කල්පනා කරලා බැලුවොත් ඔය ඇහැට එන්නේ භෞතික දෙයක්නේ. අපි සාමාන්‍යයෙන් චිත්තානුපස්සනාව ගැන කතා කරනකොට ඇහැ සම්බන්ධ කරගෙන හිතක් සකස් සකස් වෙනවා. ඇහැ සම්බන්ධ කරගෙන හිතක් සකස් වෙනවා. ඒකට කියනවා බලන සිත. එතකොට මේ බලන සිත සකස් වීමේදී ඔය ඇයට මේ ඇහි තියෙන උපවත් ස්වභාවයට එනවා භෞතික දෙයක්. භෞතික දෙයක් කියලා කියන්නේ වර්ණ රූපය. නිමිත්තක් නෙන්නේ. මොන නිමිත්ත දෙන්නේ වර්ණ නිමිත්ත. නිමිත්තක් මේ ඇහැට ඇහැට එන නිමිත් තමයි වර්ණ නිමිත්ත ඒවත් ඒ වර්ණ නිමිත්ත කියලා කියන්නේ රූපයක්. එහෙනම් රූපයක් කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ආනේසා තමයි මෙතෙන්ද කියන්නේ ඇහැ සම්බන්ධ කරගෙන බලන සිත බලන සිත සකස් වීමේදී අපිට භෞතික දෙයක් තමයි මේ ඇහැට සම්බන්ධ වෙලා හිත සකස් වීම සඳහා උදව් උපකාරී වෙන්නේ. භෞතික කියන්නේ ඔන්න ඕකයි. ඒතකොට කනට එන්නේත් ඒ විදිහේ එකක්නේ. කනට කන සම්බන්ධ කරගෙන කනේ තියෙන කනේ තියෙන උපවස් ස්වභාවයේ ප්‍රසාද රූපයට එනවා තවත් භෞතික දෙයක්. ඒකට කියන්නේ ශබ්ද රූපය. ශබ්ද රූපය කියන්නේ ශබ්දය කියන්නේ රූපයක් නිමිත්තක්. ඒ නිමිත්ත තුලක් තියෙනවා වර් පඨවි ආපෝ තේජෝ වායෝ. ශක්ති හතර විද්‍යමානයි. එතනත් එහෙනම් භෞතික දෙයක් තමයි කනට එන්නේ. නාසයටත් එන්නේ toy විදියන්නේ. නාසය සම්බන්ධ කරගෙන ආග්‍රහණය කරන සිත. නාසයේ තියෙන උපවස් ස්වභාවය, ඒ උපවස් ස්වභාවයට එනවා ගන්ධ රූප. ගන්ධ රූපේ කියන්නේ නිමිත්තක්. ගන්ධ නිමිත්තනේ කියන්නේ. නිමිත්තක් එනවා කියලා කියන්නේ භෞතික දෙයක්. භෞතික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය විදිහට ඇසට කනට, නාසයට ඇහැට වර්ණ රූපය, කනට ශබ්ද රූපය, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ රූපය, මනට ධම රූප. එහෙනම් පැහැදිලිවම මේ ආයතන හය සම්බන්ධ කරගෙන සිත් හයක් සකස් වෙනවා. ඒ හැම සිතක් සකස් වීමේදී අපිට භෞතික දේවල් තමයි මෙතනදී සම්බන්ධීකරණයක් වෙන්නේ. දැන් හොඳට පැහැදිලි ඒවා. එතකොට දැන් විශේෂයෙන් මෙන්න මේ කාරණා ගැන අපි තේරුම් ගන්න ඕන ওই භෞතික දේ ගැන ඒකවත් පටිවිආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ශක්ති හතරේ මූල ස්වභාවය එහි යථාර්ථයේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගත්තොත් මේ වගේ යථාර්ථය තේරුම් ගත්තොත් අපිට ප්‍රඥාව දිනු කරගන්න හැකියාව තියෙනවා විශේෂයෙන් මේ පැත්තත් එක පැත්තක් තවත් මේ මේ ගැන යථාර්ථයේ තේරුම් ගන්න නැති මේ භෞතික ලෝකයේ තුල ජීවත් වෙන ප්‍රත්‍යඥය නිතරම මෙවලන් තමයි පරිහරණය කරන්නේ මෙවලම් මේ ජීවිතේ පැවැත්වා ගැනීමේදී මෙවලම් පරිහරණය කරනවා. ඕකත් ඔය දැන් මුලින් සඳහන් කළ දහම් කරුණු අපිට ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු කරගන්නත් ඕන එක පැත්තකින්. දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට ඔය කන බොන දේවල්, අඳින පළින දේවල්, ගේ දොරේ ඉඩකඩම්, යාන වාහන, බේත් හේත්, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම පින්වත්නි භෞතික දේවල්. ඒ හැම භෞතික දේවල් තියෙනවා හොඳ හා නරක කියලා දෙකක්. හොඳ හා නරක. ආන්ගේ හැම දෙයකටම කියනවා වස්තුකාමී කියලා. ඒකට කියන්නේ මොකක් කියලාද? වස්තුකාම. එතකොට දැන් ඇහැට රූපයක් දැක්කහම දැන් ප්‍රියමනාප කාන්තයි මනාපයි හොඳයි ලස්සනයි කියන රූපයක් දැක්කොත් එතනදී ඇලෙන සිත. එතකොට ඇහැට අමනාප කියන්නේ ඇහි ප්‍රියභාවයට අකමැති ගැටෙන ස්වභාවයක් ඇත්තා වූ රූපයක් දැක්කොත් එතන තියෙන ගැටෙන සිත. එතකොට ඇලීම හා ගැටීම ප්‍රිය දෙයකට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා. එතකොට ඇලීම ගැටීම කියන්නේ පින්තුනි තණ්හාව. එතකොට තණ්හා චෛසිකයක් හිත තුළ ජනිත වෙනවානේ. ආනිකට කියනවා ක්ලේශකාම කියලා. එතකොට ඇහැට රූපයක් දැක්කත් එතන තියෙනවා ඇලෙන ගැටෙන ස්වභාවය. එහිදි භෞතික මෙවලක් එනකොට වස්තුකාමය ඒකම මනට එනවා ඒව ගැන නැවත මෙනෙහි කරනකොට ක්ලේශකාමය. ශබ්දයක් මිහිරි හඬක් මිහිරි හඬක් ඇහෙනකොට ඒකට ඇලෙනවා. අමේදී හඬක් ඇහෙනකොට ඒකට ගැටෙනවා. ආනෙකට කියන වස්තුකාමය. ඒ ගැන නැවත නැවත මෙනෙහි කරනකොට ක්ලේශකාම. නාසයටත් එහෙමනේ. මිහිදී ගඳක් දැනුනාම ඒකට ඇලෙනවා. අමහිරි ගඳක් ආවොත් ඒකට ගැටෙනවා. දෙන්නේ භෞතික දෙයන්නේ. ආනෙකට කියනවා වස්තුකාමය කියලා. ඒ ගැන මෙනෙහි කරනකොට නැවත නැවතත් මානසිකාරී කරනවා අනිවාර්යයෙන්ම. ඒ ගැන මෙනෙහි කරනකොට ක්ලේශ කාම. ওই විදිහට අපිට කොහෙන්වත් ගැලවෙන්න බෑ. හැබැයි යථාර්ථ දැනගත්තා වූ ආර්ය ශ්‍රාවකයාට ওই ස්වභාව ධර්මයෙන් පීඩිත මනසක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යථාර්ථය අපි හොයාගෙන යන්න ඕනේ මේ භෞතික මෙවලම් වලින් අපිට ජීවත් වෙලා ජීවත් වෙන්න ඕනේ. නමුත් ඒවා පරිහරණය කළා කියලා බුද්ධ ආධුත්තන් වහන්සේලා කවදාකවත් ඒවා ග්‍රහණය කරගන්නේ කෙලෙස් ධර්ම ඇති කරගෙන කාමච්ඡන්දේ ව්‍යාපාදී තීන මිද්දාදී අකුසල මූලයන් වලට ඒ තමාගේ සිත පිරිසිදු සිත යටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ආධුත්තමන් වහන්සේලා මේ සමාජය තුල ජීවත් වෙනවා. ආර්යයන් වහන්සේලා මේ සමාජය තුල ජීවත් වෙනවා. උන්වහන්සේලාගේ මේ ජීවිතය ගැන බුදු පියාණන් වහන්සේ හොඳ උපමාවකින් අපිට ඒ ජීවිතයේ තියෙන යථාර්ථය පැහැදිලි කරනවා. යතා පන්තර ගාතස්මින් උද්දිතස්මින් මහාපතේ පදුමන් යත්ත ජායෙත සුති ගන්ධම් මනෝරමං ඒවං සංකාර භූතේසු අන්ධ භූතේ කුතුජ්ජනේ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ පින්වත්නි මේ ගාථාව අතිශේෂ ගාථා රත්නයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රත්‍යජන සමාජයේ ජීවත් වෙන පුද්ගලයාත් ඒ ප්‍රත්‍යජන සමාජයේ ඉඳලා ආර්යෙහි ආරි භාවයටපත් වෙලා සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් ඊළඟට පසේ බුදුරු බුද්ධ අධිත්තමන් වහන්සේලා ඒ ඉහළ අවස්ථාවටපත් වුණා උත්තමයන් වහන්සේලාගේ ජීවිතය ගැන උන්වහන්සේ හොඳ උපමාවකින් දක්වනවා. මේක මේ මේ ගාථා රත්නේ පැහැදිලිව කියන අදහස් මෙන්න මෙහෙමයි යතා පන්තර ගාතස්මින් උද්දිතස්මින් මහා පතේ යම්කිසි කෙනෙක් ওই ගෙවල් දොලා සුද්ධ පවිත්‍ර කරලා වතු පිට සුද්ධ කරලා මල් පෝච්චි ආදී සුද්ධ කරලා ඒ කියන්නේ දැන් සමහර ගෙවල් තියෙනවා පොකුණු ආදී දේවල් සුද්ධ කරලා ඒ කුණු ගොඩවල් ඔක්කොම ගෙනල්ලා පාරට දානවලු. එතකොට සුද්ධ කරපු දේවල් කොහරද දාන්නේ? පාරකට මිනිස්සු ගමන් කරන පාරට. දැන් මේ පාරට දැම්මට පස්සේ පාරේ යන අයට මේවා දැක්කහම ඒවා දැක්කහම ඒ වගේම අවලස්සනයි. මොන මොනා දැක්කහමද මේ කුණු ගොඩක් දැක්කහම අවලස්සනයි. ඒ වගේම දුර්ගන්ධයි. අවලස්සනයි දුර්ගන්ධයි. අර ඒ කුණු ගොඩේ මඩ ගොඩේ පිපෙනවා පින්වතුනි නෙළුම් මලක්. අර පොකුණු සුද්ධ කරලා ඒකෙ තිබ්බා නෙළුම් මලයක්, ඕලු වලයක්, මානිල වලයක් වෙන්න පුළුවන් මොනියම් හෝ බීජයක් පැලවෙලා ඉහළට එනවා නෙළුම් මලක්. ලස්සන මලක් පිපෙනවා. හැබැයි මේ නෙළුම් මල මේ මඩ ගොඩේ හටගත්තා කියලා නෙළුම් මල අවලස්සන වෙන්නේ නැහැ. නෙළුම් මල කවදාකවත් මඩ ගොඩක පිපුණා කියලා මඩ ගොහරුවක ගුණ ගොඩක හටගත්තා කියලා අවලස්සන වෙන්නේ නැහැ. ඒ දුර්ගන්ධ හමන ස්ථානයක හටගත්තා කියලා මේ නිලු මල දුර්ගන්ධ වෙන්නෙත් නැහැ සුවඳවත් වෙනවා. ඒ වගේම හොඳට පැහැදිලිව ලස්සන සුවඳවත් වුණා වූ මලක් බවට පත් වෙලා තමයි මේ මල පිපෙන්නේ. හැබැයි ඔය නෙළුම හටගන්න ඔය පද්මේ හටගන්න මඩ ගොහරුවක් නැත්තම් කුණු ගොඩක් නැත්තම් කවදාකවත් හටගන්නේ නැහැ. ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජනේ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ සම්මා සම්බුද්ධ ශාවකයාණන් වහන්සේලා ආන් අර මද ගොහරුවේ උපන් නිලුම් මලක් හා සමානයි මදේ හිටියට මඩ තවරා ගන්නේ නැහැ ඒ වගේම උන්වහන්සේලා බැබලි බැබලි මේ නිලුමක් වශයෙන් මේ සමාජය තුල ජීවත් වෙනවා ඒ වගේම සීලයෙන් සුගන්ධවත් වෙලා මේ නිලුමෙන් ප්‍රියමනාප සුගන්ධයක් පිට වෙනවා. මඩ ගඳක් එන්නේ නැහැ. ප්‍රියමනාප ගඳක් තමයි එන්නේ. ආන් ඒ වගේ තමයි කියනවා ආර්ය ශ්‍රාවකයා. ඒ නිසා පින්වතුනි ආර්ය භාවයේ තියෙන වටිනාකම වැදගත්කම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මම මුලින් සඳහන් කරේ මේ ප්‍රත්‍යඥ සමාජය තුළ ජීවත් වුණාට උන්වහන්සේලා මේ භෞතික මෙවලම් පරිහරණය කරනවා. කවදාවත් එහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මම මේ මතක් කරගෙන ගියේ පින්වතුනි වස්තුකාමයේ හා ක්ලේශකාමයේ වස්තුකාමී කියන්නේ එහෙනම් අපිට රූපයාගේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් ඒවා කවදාකවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පරිහරණය කරන්න පුළුවන්. මොකද බුද්ධාධිත්වයන් වහන්සේලාත් මේ සමාජය තුල ජීවත් වෙනවා. උන්වහන්සේලා මේ අපි දෙන්නා වූ සිව්පසෙන් තමයි යැපෙන්නේ. චීවර, පිණ්ඩපාත, සීනාසන කියලා අනප්‍රත්‍ය. හැබැයි සිව්පස්සේ ගත්තට මොකද එහි තියෙන යථාර්ථයේ තීරුම් අරගෙන උන්වහන්සේලා මේ ජීවිත පැවැත්ම පවත්වා ගැනීම සඳහා ප්‍රත්‍ය විශ්වා කරලා ඒව පරිහරණය කරනවා පමණයි කවදාකවත් ඒවි ඇලෙන්නේ හෝ ගැටෙන්නේවත් ගොඩ ගහ ගැනීමක්වත් ඒ උන්වහන්සේලා පරිහරණය කිරීමක් පමණයි සිදු වෙන්නේ. ඒක තමයි මේ ධාතු මනසිකාරය ගැන ඒ රූපයාගේ යථාර්ථය හරියට බුද්ධිමත්ව තේරුම් ගත්තොත් මේවා පරිහරණය කරා කියලා උන්වහන්සේලාට කෙලිස් වලින් සිට දූෂිත වෙන්නේ නැහැ. අර නිලුමක් මඩේ තිබුණට කවදාකවත් මඩ මඩ ඒ නිලුමේ පැවරෙන්නේ නෑ වගේ. සාදු සෝතේන සංගරෝ. නාසයේ ගඳ සුවඳ දැනනකොටම දැනෙන්නේ කොහටද පින්වත්නි? නාසෙත් නෙවෙයි දැනෙන්නේ අත් වශයෙන්ම තුන් දැනෙන්නේ හිතට. ඇහැට රූපයක් එන බව හැබෑව. නමුත් රූපය ඇහින් බලන්න බෑ බලන්නේ හිතෙන්. ඒ බලන හිත තුළ පින්වත්නි පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ආන් මේ පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා ගත්තොත් එහෙම භවයට යනවා සිත. අනිත්‍යයි කියලා හිතුව ගමන් මොකද වෙන්නේ? එතනදීම පංචස්කන්ධයක් බවට පත් වෙලා විසංකාර සිතක් බවට පත් වෙලා ඒ සිත භවයට යන්නේ නැහැ. නැවත මනට එන්නේම නැහැ. රූපයක් දකිනකොටම ඇහැට වන රූපය එනකොටම රූපය දකිනකොටම හිතෙන් දකින්නේ දකිනකොටම අනිත්‍යයි කියලා හිතනද ඒකට කැමැත්තට ඇලෙන්නෙත් නැහැ, අකමැත්තට ගැටෙන්නෙත් නැහැ. විසංකාර බවට පත් වෙන සිත විසංකාර ගතං චිත්තං තණ්හාන කය මජ්ජක. විසංකාරගත සිතකට තණ්හා ක්ෂය වෙනවා. ඒ සිතට කියන්නේ තණ්හා ක්ෂය වුණා වූ සිතට කියන්නේ පංචස්කන්ධ සිත. පංචස්කන්ධ සිත භවයට යන්නේ පංච උපාදානස්කන්ධ සිත තමයි භවයට යන්නේ. ඒ නිසා මේ පින්වතුන්ට තියෙන්නේ හට ගන්නා වූ සිත පිරිසුදු භාවයෙන්ම තබා ගන්න අපිට අවශ්‍ය නම් සිත සකස් වෙනකොට අනිත්‍යයි කියලා දකින්න රූපය දකිනකොට අනිත්‍යයි දිත්තේ දිත්තමත්තං කියලා උන්වහන්සේ පැහැදිලි කළේ ඒකයි ඊළඟට සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාත විඤ්ඤාත කියන වචනේ මෙතෙන් පැහැදිලි කරන්නේ නාසයටයි දිවටයි කයටයි ආයතන හයටම ඒ ආයතන හයෙන් ඉතුරු තුනට සම්බන්ධ වෙන්නා වූ යම්කිසි නාසයේද ගන්ධ ස්වરૂපය දිවට රස රූපේ, කයට පොට්ටබ්බ රූපේ ඊළඟට විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් මන ධම්ම රූපයක් එනකොටත් අනිත්‍ය කියලා දකින්නේ. ආන්ගේ මුළු දවස් තිස්සේම ඔන්න ඔය ආයතන හය හොඳට සංවර කරගත්තොත් ඕගොල්ලන්ට යෝගාවච ජීවිතේ පරිපූර්ණ භාවයටපත් වෙලා අර සංයෝජන 10න් තුනක් නැති කරගෙන මේ භවයේදී සෝවාන් ඵලයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් පැහැදිලිව තේරෙනවා පැය දෙකක් භාවනා කරලා කවදාකවත් නිවන් දකින්න බෑ. මොකද පැය 12ක වැඩි කාල පරිච්ඡේදයක් අපි ජීවිතයේ අවදියෙන් ජීවත් වෙන්නේ ඒ අවදියෙන් ජීවත් වෙන අවස්ථාවේදී සිත සකස් වෙනවා සිත ක්‍රියාකාරීත්වය යථාර්ථය හොඳට තේරුම් අරගෙන රූපයක් දකිනකොට අනිත්‍යයි කන ශබ්දයක් ඇහෙනකොට අනිත්‍යයි නාසයට ගඳක් සුවඳක් එනකොට අනිත්‍යයි දිවට රසයක් කයට පහසක් මනට අරමුණක් අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්න එතනම භව නිරෝධයේ සිදු වෙනවා විසංකාරගත සිතක් බවටපත් වෙලා සසර දුක නැති කරගෙන සංයෝජන 10න් තුනක් නැති කරගෙන සෝවාන් ඵලයටපත් වෙලා නිවන් දැකීමේ ශක්තිය ඇයට ඇති වෙනවා. ඒ උත්තර සත්‍ය ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනේ මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමත සම්බුදු සරණයි සදාම් පීඨයි සංඝ රැකවරණයි. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්කාන් දුරෝප ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්ඛන් සුදේශනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්ඛන් තුසං සදා ධර්ම ශ්‍රවණා සංසයෙන් ඔබ හැම දිනාටම යහපතක්ම වේවා අංගුත්තර නිකායේ මානසිකාර සූත්‍රය ඇසුරෙන් සමාධිය ගැනීම පිළිබඳව ධර්මානුකූලව පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වුණේ වතුරුගම කන්නිමහර වේළුණාරාමාදිවාසී මිනුවන්ගොඩ යටියන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ සිරිසීවලී ස්වාමීන් වහන්සේ ඔබටත් බුවන් ධර්ම දේශනාවට දායකත්වය ලබා ගැනීමට අවශ්‍යයි. උසන්න 01126669යි 7140 දුරකථනය. ඔබ සැමට සම්මා සම්බුද්ධ සරණයි.